ආයුබෝවන් අද අපි කතා කරන්න යන මාතෘකාව අපන්නක සූත්‍රය. එතනම හරිම විශේෂයි. මේක ගොඩක් ඉස්සර දේශනා කරපු දෙයක් වුණාට අද අපේ ජීවිතවලට අපිට තියෙන ලොකු ලොකු ප්‍රශ්නවලට පුදුම විදිහට අදාළ වෙනවා. හිතන්නකෝ ජීවිතයේ අවිනිශ්චිත තැන්වලදී මොකක්ද හරි පාර කියලා හිතාගන්න බැරි වෙලාවට පාවිච්චි කරන්න පුරුවා නොවරදින මඟ පෙන්වීමක් වගේ දෙයක්. දැන් බලන්න එකිනෙකට පරස්පර අදහස් පිරිච්ච ලෝකෙක ඇත්ත හොයාගන්නේ කොහොමද? මේ ප්‍රශ්නෙට අපි හැමෝම මුහුණ දෙනව නේද? එක එක්කෙනා එක එක දේවල් කියනවා සමාජ මාධ්‍යවල, පොත්වල හැමදැනම තොරතුරු ගොඩයි. ඉතින් මේ ඔක්කොම මැද්දේ අපි කොහොමද හරියටම විශ්වාස කරන්න ඕන දේ යන්න ඕන හරි පාර තෝරගන්නේ? අන්න ඒකට උත්තරයක් හොයන්න තමයි අපි මේ විග්‍රහය තුළින් උත්සාහ කරන්නේ. හොඳයි. මේ කතාව පටන් ගන්නෙ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් එක්ක කෝසල දේශයේ චාරිකා කරනවා. ඔහොම වඩිනකොට උන්වහන්සේ සාලා කියලා බ්‍රාහ්මණයන් ජීවත් වෙන ගමකට ළඟා වෙනවා. ඒ වෙනකොටත් බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන කීර්තිය මුළු පලාතෙම පැතිරිලා ඉවරයි. ඉතින් මේ ශාලාගමේ මිනිස්සු ඒ කියන්නේ බ්‍රාහමණ ගෘහපතියන් උනන්දුවෙන් හිටියත් ඒ අය හිටියේ ලොකු අවුලක ප්‍රශ්නේ මේකයි ඒ ගමට එක එක ගුරුවරු ශ්‍රමණ බ්‍රාහමණයෝ එනා යනවා. හැමෝම තමන්ගේ මතය තමයි හරිම දේ කියලා දේශනා කරන්නේ. හැබැයි එක්කෙනෙක් කියන දේ නෙවෙයි අනික්කා කියන්නේ. සම්පූර්ණයෙන්ම පරස්පරයි. ඉතින් මේ මිනිස්සුන්ට හිතාගන්න බෑ අපි කාවද විශ්වාස කරන්නේ කාගේ ඉගැන්වීමද පිළිපදින්නේ කියලා. ඔන්න ඔය වගේ අවුල් සහගත තත්වයක ඉන්නකොට තමයි ඒ අයට බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්නේ. ඉතින් ඒ අය තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නය කෙලින්ම අහනවා. ඒ අය කියනවා ස්වාමිනී අවබෝධයෙන්ම ඇති කරගත් ශ්‍රද්ධාවක් ඇති යම් ශාස්ත්‍රවරයෙක් අපට නෑ කියලා. බලන්නේ වචන ටික. එකෙන් කොච්චර හොඳට පැහැදිලි වෙනවද මිනිස්සු හිටපු අසරණකම, ඒ අවිනිශ්චිත භාවය, ඒ වගේම හොඳ මඟ පෙන්වීමක් ඒ අයට කොච්චර ඕන වෙලා තිබුණද කියන එක. හොඳයි. එහෙනම් අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ ගැටලුවට දෙන පුදුම සහගත විසඳුම මොකක්ද කියලා. අපි මේ කාරණා ටික ඔස්සේ පියවරින් පියවර ඉස්සරහට යමු. මුලින්ම ගුරුවරයෙක් නැති ඒ ගම්මානය ගැන තව ටිකක් බලමු. ඊළඟට නොවරදින ඉගැන්වීම. ඒ කියන්නේ අපන්නක ධර්ම කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ උදාහරණ දෙකක් බලමු මරණින් මතු ජීවිතය සහ ක්‍රියා විපාකය ගැන. ඊළඟට මාර්ග හතරක් ගැන කතා කරලා අවසානයට මේ ඔක්කොගෙන්ම අපිට ගන්න පුළුවන් නැනවත්ම ඔට්ටුව මොකක්ද කියලා බලමු. හරි. අපේ පළවෙනි කොටස ගුරුවරයෙකු නොමැති ගම්මානයක්. අපි දැක්කා වගේ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ තොරතුරු මදිකමක් නෙවෙයි. ප්‍රශ්නේ වුණේ ඒ තොරතුරු ගොඩක් මැද්දේ විශ්වාසය තියන්න පුරුවන් කෙනෙක් මඟ පෙන්වීමක් නැති එක. දැන් අපි යමු දෙවෙනි කොටසට නොවරදින ඉගැන්වීම. මෙන්න මේක තමයි හරිම වැදගත් තැන. බලන්න මේ වගේ ව්‍යාකූල වෙලා ඉන්න පිරිසකට බුදුරජාණන් වහන්සේ මම කියන දේ අන්ධ විදියට පිළිගන්නේ කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ ඒ අයට දෙනවා මෙවලමක් ක්‍රමවේදයක්. ඒ අයටම හරි දේ තෝරගන්න පුළුවන් විදිහේ. අපි බලමු මේ පුදුම සහගත ක්‍රමය මොකක්ද කියලා. මෙතනදී බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙනවා අපන්නක ධර්මය කියලා දෙයක්. අපන්නක කියන්නේ නොවරදින බැහැර කරන්න බැරි කියන වගේ තේරුමක්. මේක හරිම ප්‍රායෝගික ක්‍රමයක්. හිතන්නකෝ අපිට එක දෙයක් ගැන 100% විශ්වාස නැහැ. ඒ තීරණයක් ගන්නම වෙනවා. අන්න ඒ වෙලාවට Tamanට වෙන්න පුරුවන් අවදානම අඩුම ප්‍රතිලාභය වැඩිම ආරක්ෂිතම තීරීම කරන එක තමයි මේ. මේක හරියට අධ්‍යාත්මික අවදානම් කළමනාකරණයක් වගේ. අන්ධභක්තිය නෙවෙයි තනිකරම ප්‍රඥාවන්ත ප්‍රායෝගික ක්‍රමයක්. හොඳයි. දැන් අපි බලමු මේ කියන නොවරදින ඉගැන්වීම කියන එක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න කොහොමද කියලා. මේක තේරුම් කරන්න බුදුරජාණන් වහන්සේ ඒ කාලේ තිබුණු ලොකුම වාද විවාද වලින් එකක් අරගන්නවා. ඒ තමයි මරණයෙන් මතු ජීවිතයක් ගැන තියෙන ප්‍රශ්නේ. ඒ කාලේ ප්‍රධාන මතවාද දෙකක් තිබුණා. එක පැත්තකින් නාස්තිකවාදය. එයයි චුවේ නෑ මරණින් මතු ජීවිතයක් නෑ කරන හොඳ නරක දේවල් වලට විපාක නෑ මේ ජීවිතෙන් හැමදේම ඉවරයි කියලා. අනෙක් පැත්තේ හිටියා ආධ්‍යාත්මිකවාදය දරන අය. ඒ අය චුවේ "ඔව් මරණින් මතු ජීවිතයක් තියනා අපි කරන දේවල් වලට විපාක තියෙනවා මේ ලෝකේ අවබෝධ කරපු උතුමන්ලා ඉන්නවා" කියලා. බලන්න මේ මත දෙක සම්පූර්ණයෙන්ම අහසට පොළව වගේ වෙනස්. හරි දැන් අපි මේ අපන්නක තර්කය පාවිච්චි කරලා පළවෙනි මතය විශ්ලේෂණය කරමු. ඒ කියන්නේ පරලොවක් නෑ කියන මතය. හිතමු කෙනෙක් මේ මතය අරගෙන හිතු මතයට දුෂ්ශීලව ජීවත් වෙනවා කියලා. දැන් අපි බලමු අවස්ථා දෙකක්. අවස්ථාව 1. හිතමු ඒ කෙනා හරි කියලා. පරලොවක් ඇත්තටම නෑ. එහෙම වුණත් එයා මේ ජීවිතේදීම දුස්සීල නිසා නුවණැති අයගෙන් ගැරහුම් ලබනවා සමාජය ආදීහා බලන්නේ වපරැහෙන්. අවස්ථාව දෙක. හිතමු ඒ කෙනා වැරදි කියලා. පරලොවක් ඇත්තටම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙහි ලෝකෙදිත් ගැරහුම් ලබනවා මරණින් පස්සේ නරක තැනක අපායක වගේ ඉපදෙනවා. එතකොට ප්‍රතිඵලය මොකද්ද? මේ මතය ගත්තොත් ඒක හරි ගියත් වැරදුනත් මේ ජීවිතේදී නම් පරාජය සහතිකයි. වැරදුනොත් ඊළඟ ජීවිතේ මහා විනාශයක්. කොහොම බැලුවත් පාඩුයි. දැන් අපි අනෙක් පැත්ත බලමු. පරලොවක් තියෙනවා කියලා හිතලා සිල්වත්ව යහපත්ව ජීවත් වෙන කෙනෙක් ගැන. අවස්ථාව එක. හිතමු එකනා වැරදි කියලා. ඇත්තටම පරලොවක් නෑ. එහෙම වුණත් එයා සිල්වත් නිසා යහපත් නිසා මේ ජීවිතේදිම නුවණැති අයගෙන් ප්‍රශංසා ලබනවා. සමාජය ගරු කරනවා. එයාට සතුටින් නිමදියව ජීවත් වෙන්න පුරුවන්. අවස්ථාව දෙක. හිතමු එකනා හරි කියලා. පරලොවක් ඇත්තටම තියෙනවා. එතකොට මේ ලෝකෙදිත් ප්‍රශංසා ලබනවා මරණින් පස්සේ හොඳ තැනක සුගතියක ඉපදෙනවා. දැන් බලන ප්‍රතිඵලය මේ මතය ගත්තම ඒක වැරදුනත් මේ ජීවිතේ ජයග්‍රහණයක්. හරි ගියොත් මේ ජීවිතේ ජයග්‍රහණයක් ඊළඟ ජීවිතෙත් මහා ජයග්‍රහණයක්. ඉතින් පැහැදිලිවම බුද්ධිමත් ඔට්ටුව මේක නේද? හරි. ඔය තර්කය හරිම බලවත්. ඒත් ඒක පරලොව ගැන කතාවට විතරක් සීමා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඊළඟට ඔය අපන්නක තර්කයම තවත් හරිම වැදගත් එකකට යොදනවා. ඒ තමයි ක්‍රියාව සහ විපාකය. අපි කරන දේවල් වලට ප්‍රතිඵලයක් තියෙනවද නැද්ද කියන කාරණය. මෙතනදිත් අර වගේව එකිනෙකට පරස්පර මත දෙකක් තියෙනවා. එකක් තමයි අකිරියාවාදය. ඒ කියන්නේ කරන දේවල් වලට විපාකයක් නැහැ. හොඳ දෙයක් කළා කියලා හොඳක් වෙන්නේවත් නරක දෙයක් කළා කියලා නරකක් වෙන්නේවත් නෑ කියන මතය. අනෙක් පැත්තේ තියෙනවා කිරියාවාදය. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කරන කුසල් අකුසල් වලට විපාක තියෙනවා. හොඳ දේවලින් හොඳ ප්‍රතිඵලත් නරක දේවලින් නරක ප්‍රතිඵලත් ලැබෙනවා කියන මතය. ඉතින් බලන්න මෙතනදිත් අදාළ වෙන්නේ අර කලින් තර්කයේම තමයි. කරන දෙයට විපාක නෑ කියලා හිතලා පව් කරන කෙනෙක් ගැන හිතන්නේ. එයාගේ මතය වැරදුනොත් එයාට දරුණු විපාක විඳින්න වෙනවා. ඒ මතය හරි ගියත් මේ ජීවිතේදීම එයා නුවණති අයගෙන් ගැරහුම් ලබනවා. අනෙක් අතට කරන දෙයට විපාක තියෙනවා කියලා හිතලා යහපත්ව ජීවත් වෙන කෙනා එයා වැරදි වුණත් මේ ලෝකෙදී ප්‍රශංසා ලබනවා. හරි ගියොත් දෙලොවම යහපතක් ලබනවා. ඉතින් තාර්කිකව බැලුවම බුද්ධිමත් ආරක්ෂිතම ඔට්ටුව වෙන්නේ යහපත් ක්‍රියා කරන සදාචාරාත්මක මාර්ගය තෝරා ගැනීම. හරි. එහෙනම් තාර්කිකවම ඔප්පු වෙනවා යහපත් මාර්ගය තමයි බුද්ධිමත් වීම කියලා. ඒත් ඒක ප්‍රායෝගිකව ජීවිතයට ගලපගන්නේ කොහොමද? මෙන්න මේකට පිළිතුරක් විදියට බුදුරජාණන් වහන්සේ මීළඟට මිනිස්සු ජීවත් වෙන ප්‍රධාන ක්‍රම හතරක් මාර්ග හතරක් ගැන පැහැදිලි කරනවා. මේක හරිම පැහැදිලියි. පළවෙනි මාර්ගය තමයි තමන්ටම වද දෙන එක. අර අන්ධ දුෂ්කර ක්‍රියා කරලා ශරීරයට දුක් දීගෙන ඉන්න තවුසන් වගේ. දෙවනි මාර්ගය තමයි අනුණ්ඩ වද දෙන එක. දඩයක්කාරයෝ, මස් වැලෙන්දෝ වගේ තමන්ගේ ජීවිකාවට අනිත් අයට හිංසා කරන අය. තුන්වෙනි මාර්ගය තමන්ටත් අනුන්ටත් දෙගොල්ලන්ටම වද දෙන එක. උදාහරණයක් විදියට මහායාග බවතලා සත්තු බිලි දෙන සේවකයන්ට පීඩා කරන රජ කෙනෙක් වගේ. ඒ කියන්නේ එයාටත් පීඩාවක් අනුන්ටත් පීඩාවක්. ඒත් හතරවෙනි මාර්ගයක් තියෙනවා. ඒ තමයි කිසිවෙකුට වද නොදෙන මාර්ගය. තමන්ටවත් අනුන්ටවත් කිසිම හිංසාවක් පීඩාවක් නොකරන කෙනා. අන්න ඒ පුද්ගලයා තමයි උත්තරීතර උතුම්ම ජීවිතය ගත කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මේක තමයි අපි හැමෝම ඉලක්ක කරගන්න ඕන පරමාදර්ශී මාර්ගය. ඉතින් කොහොමද මේ හතරවෙනි පුද්ගලයා වෙන්නේ? ඒකට ක්‍රමානුකූල පිරිවෙතක් තියෙනවා. ඒක පටන් ගන්නෙ පංච නීවරණ. ඒ කියන්නේ අපේ හිතේ තියෙන ආසාව, තරහව, මැලි බව වගේ බාධා ඇත්තරීමෙන්. ඊට පස්සේ ඒ පිරිසිදු හිතෙන් භාවනා කරලා ගැඹුරු සමාධි ධාන වඩනවා. ඔන්න ඔය සමාධියෙන් ලැබෙන බලවත් පිරිසිදු හිතෙන් තමයි ඇත්ත දකින්නේ. තමන්ගේ අතීත ජීවිත කර්මය ක්‍රියාත්මක වෙන්න හැටි මේ දුක සහ දුක නැති කරන මාර්ගය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. අවසානයේටම සීලු කෙලස් මුලින්ම උදුරලා දාලා පරම නිදහස, ඒ කියන්නේ නිබ්බාණය සාක්ෂාත් කරනවා. අන ඒ තත්වයටපත් උනාමයි කියන්නේ කලයුතු දේ කරන ලදී මින්මතු නැවත ඉපදීමක් නැත කියලා. ඒ කියන්නේ සම්පූර්ණ නිදහස පරම ශාන්තිය. හොඳයි. අපි දැන් මේ විග්‍රහයේ අවසාන කොටසට එනවා නැනවත්ම ඔට්ටුව. මේ අපි කපා කරපු හැම දෙයකින්ම අපේ මේ නූතන ජීවිතයට ගන්න පුරුවන් ප්‍රධානම පණිවිඩය මොකක්ද? මෙතනදී අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ අපන්නක ධර්මය කියන්නේ මේක අන්ධ විදිහට විශ්වාස කරන්න කියන එක නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේ අපිට දෙන ආරාධනාවක්. තමන්ගෙම නුවණ පාවිච්චි කරන්න, ප්‍රායෝගිකව හිතන්න, හිතලා මේ ජීවිතේදීම Tamanට ප්‍රයෝජනවත් ආරක්ෂිත නුවණැති අයගෙන් ප්‍රශංසා ලබන මාර්ගයක් තෝරගන්න කියන බුද්ධිමත් ආරාධනාව. ඉතින් මේ හැම දෙයක්ම හිතේ තියාගෙන අපි මේ විග්‍රහය අවසන් කරමු මේ ප්‍රශ්නයේත් එක්ක. Tamanගේ ජීවිතේ දිහා බලලා Tamanගේම අනාගතේ වෙනුවෙන් Tamanට තියන්න පුරුවන් නැනවත් මුට්ටුව මොකක්ද?